වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ සමන්තා චක් සවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ සත්තේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඒකෝ ධම්මෝ විස්සවේ භාවිතෝ බහුලී කතෝ මහතෝ සංවේගාය සංවත්තති මහතෝ අත්ථාය සංවත්තති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මාතෝ සති සම්පජඤ්ඤාය සංවත්තති ඥාන දස්සනතිලාභාය සංවත්තති දිස්ස ධම්ම සුඛයහාරාය සංවත්තති විද්‍යා විමුක්ති ඵල සච්චේ ඉරියාය සංවත්තති පතමෝ ඒක ධම්මෝ කායගතා සතිති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සීලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ සම්ලෝකවාසී සමස්ත සත්‍යාත හිතසෝ පිණිස පවත්නා වූ භාවනා මාර්ගයක් දැක්වෙන ධර්ම දේශනාවක් මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්නට යෙදුණි. විශේෂයෙන්ම බෞද්ධ භාවනා ක්‍රම පිළිබඳ දේශනාවක් බැවින් මේ සාවධානව සවන් දෙත්වා සයාපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. නවම්පුර ප්‍රසලස්වක් බොහෝ දවසක් නිමිති කොටගෙන පැවැත්වෙන මේ ධර්ම දේශනය සාමත්ම සීකාට යුතු හේතු කාරණා රාශියක් ඇති බැවින් සිතාවධානව සවන් දී අපටත් ඒ වාගේ උසස් ප්‍රාර්ථනා සපුරා ගන්නට ලැබේවා කියන අධිෂ්ඨාන ඇති කරගනිමු. අංගුත්තර නිකායේ ඒක ධම්ම පාළියේ ඒකක නිපාතේ ඒක ධම්ම පාළියේ එන ඉතා වැදගත් සූත්‍ර දෙකකින් එකක් මේ ප්‍රකාශ වුණේ. මේ වාගේ සූත්‍ර දේශනා 68ක් එක හා සමානව පවතිනවා. ඒ සූත්‍ර දේශනා 68න් කියවෙන්නේ කායගත සතිය කියන උතුම් බවයි. විශේෂයෙන්ම මේ සූත්‍ර පාඨයේ තේරුම සලකා ඒ ආනිසංසදායක භාවනා ක්‍රමයේ ගැන අපි සාවධාන වෙමු. ඒකෝ ධම්මෝ භික්ඛවේ භාවිතෝ බහුලීකතෝ මහතෝ සංවේගාය සංවත්තති මහණෙනි එකම ධර්මයක් භාවිතා කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් මහත්ම සංවේගයක නිස පවත්නේය මහතෝ අත්ථාය සංවත්තති ලෞකික ලෝකෝත්තර මහත්ම අර්ථයක් නිස පවති මහතෝ ඥාන දර්ශන ප්‍රතිලාභාය සංවත්තති ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර වූ ඥාන දර්ශන ප්‍රතිලාභයේ නිස පවති මහතෝ යෝගක්ඛේමාය සංවත්තති මහතෝ සංසාර යෝගයෙන් එතර වීමෙන් ලැබෙන ക്ഷേම භූමිය වෙන නිවනට සමනීයමට හේතු වෙයි. දෙත් ධම්ම සුඛ විහාරාය සංවත්තති මේ ජීවිතයේ සපවත් වීම පිණිස පවති. විද්‍යා විමුක්ති ඵල සත්‍ය ක්‍රියාය සංවත්තති. ත්‍රි විද්‍යා අෂ්ට විද්‍යා සහ සතර මඟ සතර ඵල නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස පවතී. කතමෝ ඒක ධම්මෝ කායගත සති. ඒ කවර එක ධර්මයක්ද කායගත සතියයි. මින් ප්‍රකාශ වුනේ මහත්ම සංවේදී පිණිස, මහත්ම අර්ථයේ පිණිස, මහත්ම යෝගාක්ෂේමයේ පිණිස, මහත්ම සති සම්පජාඤ්ඤයේ පිණිස, ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස මෙලව හිතසෝ පිණිස විද්‍යා විමුක්තිය ඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වෙනවා එකම ධර්මයක් ඒ කවර එක ධර්මයක්ද කාගත සතියයි මේ දේශනාවෙන් පැහැදිලි වෙනවා කාගත සතිය කියන උසස් බව තවත් මේ වාගේ සූත්‍ර දේශනා මුලින් සඳහන් කළා වාගේ රාශියක් තියෙනවා අමතන්තේ විච්ඡේන පරිභුංජන්ති ඒ කාගත සතින් පරිභුංජන්ති යමෙක් කාගතා සතිය පරිභෝග නොකරනවා නම් ඒ අය අමෘතය පරිභෝග කරන්නේ නැත. අමසංකේ විච්ඡවේ පරිභුඤ්ජන්ති ඒ කාගතා සතින් පරිභුඤ්ජන්ති. මහණෙනි යම් කෙනෙක් කාගතා සතිය පරිභෝග කරනවා නම් අමෘතය වළඳන්නේ වෙනවා. අමසංකේ සම්භික්ඛවේ අපරිබුත්තං යේ සංඛාගතා සති අපරිබුත්තා යම් කෙනෙක් කාගතා සතිය වැළඳුවේ නැත්නම් එය ප්‍රාමුක්තිය වැළඳුවේ නැහැ. අමතන්තේ සම්භික්ඛවේ පරිබුද්ධං යේ සංඛාගතා සති පරිබුද්ධා යම් කෙනෙකුට කාගතා සතිය වරඳන්ට ලැබුණේ නම් ඒ අය අමෘතය වැළඳුවා අය වෙනවා. අමතන්තේ සම්භික්ඛවේ විරද්ධං යේ සංඛාගතා සති විරද්ධා යමෙකුට කාගතා සතිය වැරදුනේ නම් අමෘතය වැළඳුණා. වැරදුණා. අමතන්තේ සම්භික්ඛවේ ආරද්ධං යේ සංඛාගත සති ආරද්ධා යමකොට කායගත සතිය හොඳින් වඩන්ට ලැබුණේ නම් ඒ අතෝ අමෘතය ගලඳු අය වෙනවා කියන එක මේ දේශනා පාඩ වලින් පැහැදිලි වෙනවා. කාගත සතිය සම්බන්ධ දීර්ඝ විස්තරය මහා සතිපට්ඨාන සූත්‍රයේ විසුද්ධි මාර්ගයේ අභිධර්මයේ ප්‍රතිසම්බිදා මග්ග පාළියේ පටිසම් එවාගේ අභිධර්මයේ විභංග පාළියේ පටිසම්භිදා මග්ග පාළියේ සඳහන්ව තියෙනවා. තවත් සූත්‍ර දේශනා සම්බන්ධව තියෙනවා. එයින් මේ කාගත සතිය භාවනා කර්මස්ථාන 18කට නම් වල තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ 14යි මධ්‍යම නිකායේ කායගත සති සූත්‍රයේ 4ක් තියෙනවා. ඒ සමග 18ක් වෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ කාගත සති වශයෙන් ගණන භාවනා ක්‍රම 14 නම් ආනාපාන සතිය, ඉරියාපත මනසිකාරය, චතු සම්පජඤ්ඤය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය සහ නව සීවතිකය සියල 14යි. කාගත සතියේ තියෙන සතරවැදරුම් කාගත සතිය නම් වර්ණ කසින වශයෙන් කාගත සතිය වැඩිමයි. නීල කසිනය, හීත කසිනය, ලෝහිත කසිනය, ඕදාත කසිනය. මේ භාවනා කර්මස්ථාන අතුරින් මහා සතිපට්ඨාන සූත්‍රයේ නිර්මානන්ද සූත්‍රය හා තවත් එවැනි තැන්වල ප්‍රතිස්ථූල මනසිකාර වශයෙන් විස්තරාත්මකව දක්වලා තියෙනවා. එතකොට දැන් අපේ දේශනාවේ අද ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රතිස්ථූල මනසිකාරය ගැනයි. ඒ හැර මහා රාහුලවාද සූත්‍රය මහා හත්තිපදෝපම සූත්‍රය, ධාති භංග සූත්‍ර ආදීෙහි මේ කාගත සතිය ධාතු මානසිකාර වශයෙන් දක්වලා තියෙනවා. එවාගේ මධ්‍යම නිකායේ කාගත සති සූත්‍රයේ පමණ වර්ණ කසින වශයෙන් ධ්‍යාන සමාපatti අසු සමාපatti උපදවා ගැනීම පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. එයිනුත් මේ ගක්තිං සාකාර කායගත සතිය බුද්ධ ශාසනයේ හැර කිසිම අබෞද්ධ ශාසනයක පවත්නේ නැහැ. අන්නේ තීර්ථකයන්ට මේක විශේෂවන්නේ නැහැ, අරමුණු වන්නේ නැහැ. බුදු ශාසනයේ පමණයි කාගතා සතියවත් මේ ප්‍රතිකූල මනසිකාර වශයෙන් දැනෙන කාගතා සතිය වඩන ලැබෙන්නේ. ගෞතම බුද්ධ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අතරින් යම් තාක් කෙනෙක් මඟඵල නිවන් ලැබුවා නම් ලැබෙන දෙනෙක් ලැබුවේ මේ ද්වත්හිංසාකාර පටික්කොල මනසිකාර කායගත සති භාවනාව. නිසා දැන් අද මේ පටික්කුල මනසිකාර සම්බන්ධ කායගත සතිය ගැනයි අපේ මේ දේශනාව. නිසා මේ කායගත සති භාවනාවේ ආනිසංස මාත්‍රයක් පළමුවෙන් අපි ප්‍රකාශ කළා. කායගත සතිය වඩන්නෝ සැපෙන් මිදෙනවා. සැපෙන් අවදි වෙනවා. නපුරු සීන නොදකින්නෝ වෙනවා. එවාගෙම දෙවියන්ට ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා මිනිස්යන්ට ප්‍රිය වෙනවා දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා. අවියාවුද රසවිස ගිනි ශරීර ගත නොවි යනවා. මුහුණේ වර්ණයේ පහපත් වෙනවා. මුහුණ පමණක් මේ සකල ශරීරයම වර්ණ සම්පන්න වෙනවා. එවාගෙම සිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශනිකව සිත සමාධි කර ගැනීමට උපකාර වෙනවා. මරණාසන්න මොහොතේ මන තිහිනුවණින් ඉඳ ලැබෙනවා. මරණින් මත්තේ මේ ජීවිතයේ අරිහත්ත්වය සාක්ෂාත් නොකළේ නම් සුගතිගාමී වෙනවා. මතු භවයන්දී පවා මේ ආනිසංස වින්දනය කරන්නන් බාටපත් වෙනවා. නිසා මේ කාගතසති භාවනාව වැළඳීම හේවත් පරිභෝග කිරීම අමෘතයේ වැළඳීමක් හා සමානයි කියන එක මේ දේශනාවේ සඳහන් වෙනවා. නිසා මහත්ම සංවේගයේ මහත්ම අර්ථය මහත්ම යෝගාක්ෂේමය සති සම්පජඤ්ඤය ඥාන දර්ශනය මෙලව සැප මේ හිතසුව එවාගෙම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කර ගැනීම ආදී වූ අනේකානිසංස ගෙන දෙන බැවින් සෑම බෞද්ධයෙක්ම මේ භාවනා ක්‍රමයක් අදාරා සබාගත යුතුමයි. මේ භාවනාවෙන් සමත වාසියෙන් වැඩිවීමෙන් ප්‍රතිකූල මාසයෙන් වැඩිවීමෙන් ප්‍රථම ඥානයේ පමණක් ලැබෙනවා. හේතුව ප්‍රතිකූල භාවනා අරමුණෙහි විතක්ක ਵਿਚාර දෙක නොමැතිව ඥාන ලැබෙන්නේ නැහැ. ප්‍රථම ධානයෙන් එහාට විතර්ක ਵਿਚාරයන් ප්‍රහාණය වෙන බැවින් දෙවෙනි තුන්වෙනි ආගේ ධ්‍යාන ලබන්ට ප්‍රතිකූල මනසිකාරයෙන් හැකි වෙන්නේ නැහැ. මේ ද්වක්ඛින්සාකාර කාගත සතිය දසාසුභයක් කියන මේ සමත භාවනා 11න් ලැබෙන්නේ ප්‍රථම ධ්‍යානයේ පමණයි. දිනක් මලියදේව මහරහතන් වහන්සේ වැඩින්න අවස්ථාවකදී මල්ලක කියන රහතන් වහන්සේ නමක් සමීපයට ඇවිත් සාකච්ඡා කළා. යා හිටියා ආයුෂ්මත් මලියදේ විස්තරයන් වහන්සේ මේ කාරණේ සිහි කරගන්න මල්ල කිස්වරයන් වහන්සේ කැමතිනම් උදේට එක ධ්‍යානයක් සවසට එක ධ්‍යානයක් දැකින් ගක්ඛින්සාකාර ධ්‍යාන සමාදිනවා නම් අද මාසයක් යනවා 32 අවසන් වෙන්නේ. සමහර විට එක දහසක් එක ධ්‍යානයකින් එක දහසක් ඒ ධ්‍යානයකින් ඉන්නවා නම් මාසයක් ගත වෙනවා. ඒ මොකද මේ මල්ලක ස්වාමීන් වහන්සේ කෙන තමන් ගන්නමයි. මල්ලක ස්වාමීන් වහන්සේ මේ ධක්ඛින්කාකාරයේ කොටස් 32කින් ප්‍රථම ධ්‍යාන 32ක්ම ලබාන සිටි රහතන් වහන්සේ නම. ඉතින් කියනවා කේසා ලෝමා ආගේ එක එක කොටාසයකින් එක එක ප්‍රථම ධ්‍යානයක් බැගින් ලබන්න පුළුවන් බව. එනිසා මේක සලක බැලුවොත් භාවනා කර්මස්ථාන 32ක් වෙනවා. දැන් අපි සලකා බලමු මේ දක්ෂින්සාකාර කායගත සති භාවනාව කොහොමද වඩන්ට උපදෙස් ලැබිලා තියෙන්නේ කියලා. මේ දක්ෂින්සාකාර භාවනාව ගැන චිතකතරයේම සවිස්තරව තියෙනවා. විනය පිටකෙත් තියෙනවා, සූත්‍රාන්ත පිටකෙත් විශේෂයෙන් තියෙනවා, අභිධර්ම පිටකෙත් තියෙනවා. එනිසා මේ දක්ෂින්සාකාර භාවනාව තුන් පිටකයේම සවිස්තරව දක්වන භාවනාවක් බැවින් බොහෝ බෞද්ධයෝ මේක වඩන්න කැමති වෙනවා. ඒ නිසා මේ සම්බන්ධ පූර්ණ ආභෝධයක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. මේ සම්බන්ධ විසුද්ධි මාර්ග ආගේ පෞරාණික අර්ථ කතාවල දක්වන උපදෙස් දෙලා. දත්තිංසාකාර කර්මස්ථානයේ වඩන්න උද්ඝාන කෞසල්‍ය හතක. මනසකාර කෞසල්‍ය 10ක ප්‍රගුණ කරගෙන තියෙන්න ඕනේ. උද්ඝාන කෞසල්‍ය කියන්නේ දැනගෙන ගැනීම. දැනගෙන ගැනීමේ ආකාර හතක් තියෙනවා. ඒ ආත්මාකාරයෙන් මේක දැන් ඉගෙනගෙන තියෙන්න ඕනේ. මනසකාරක අවසානය කියන්නේ සිතින් ආවර්ජනා කරන්න පුහුණු වීම. සිතින් ආවර්ජනා කරන ආකාරය 10ක් තියෙනවා. ඒ සම්ම දුකටස් 10ක් තියෙනවා. ඒකෝට මෙහි සඳහන් වෙනවා ඒ සප්තවිද උද්ඝාන කෞසල්‍ය හේවත් දැනගෙන ගැනීමේ ක්‍රම හත. වචසා, මනසා, වන්නතෝ, සංඛානතෝ, ගෙසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන ආකාර හතෙන් වචනෙන් මේ මේක ප්‍රගුණ කරගන්න අවස්ථාවදී මේ හත් ආකාරي ගණගෙන තියෙන්න ඕනේ. වචසා කියන්නේ වචනින් මේක කියවන හැටි දැනගන්නට ඕනේ. මනසා කියන්නේ සිතින් ආවර්ජනා කරන ආකාරය දැනගන්නට ඕනේ. වන්නතෝ කියන්නේ කේසා, ලෝමා ආදී කොටාසයන්ගේ සෑම දෙයකම පාට වර්ණය දැනගෙන තියෙන්න ඕනේ. සංකානතෝ ඒක එක කොට්ටාසික හැඩහුරුකම දැනගෙන තියෙන්න ඕනේ. විසතෝ ශරීරයේ නාමයෙන් උඩ උඩ දිශාව නාමයෙන් යට යට දිශාව කෙනේ කොයි දිශාවකද මේ කොට්ටාස තියෙන්නේ කියලා දැනගෙන තියෙන්න ඕනේ. ඕකාසතෝ ඒ ඒ කොට්ටාස ශරීරයේ පිහිටිතෙන් දැනගෙන තියෙන්න ඕනේ. පරිච්ඡේදතෝ ඒ ඒ කොට්ටාසයන්ගේ සීමාව ඉම දැනගෙන තියෙන්න ඕනේ. මේ ආකාරයෙන් මේ කායගත සතිය සම්බන්ධ මූලික දැනීම ඇති කරගෙන ඊට පස්සේ තමයි භාවනාවට පටන් ගන්නෙ. භාවනා කිරීමේදී ආවර්ජනා කිරීමේ ලැබෙන උපදෙස් 10 දෙවුණු අපි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අනුකුබ්බතෝ නාති සීගතෝ නාති සනිකතෝ විච්ඡේප ප්‍රතිබාහනතෝ පන්නත්ති සමතික්කමතෝ අනුකුබ්බ මුංචනතෝ අප්පනාතෝ ආයෝච සුත්තන්තා කියලා ක්‍රම 10ක් තියෙනවා. එතකොට දැන් මේ දසාකාරයේ දැනගෙන ඕන මනසකාරීනවත් මේක සිතින් භාවනා කරන්නට. දැන් අපි සලකා බලමු උද්ඝාන කෞසල්‍ය හතගනි කෙටියෙන් වචසා කියන වචනින් සත්‍යයනා කිරීම. ත්‍රිපිටක දානීය කෙනෙක් වුණා මේ භාවනා මුලින් පටන් ගන්න ඕන වචනෙන් සත්‍යයනා කිරීමෙන්. දිනක් මලියදේ මහරහතන් වහන්සේ වෙත පැමිණියා භාවනා කමඨහන් වඩන්න ස්වාමීන් වහන්සේලා දෙනම. ඒ දෙනමට කිංපිතකින් පිටක දෙකක් තරම් පාඩම් තියෙනවා. ඒ කාලේ කටපාඩමින් ධර්මයේ ජීවන කාලෙනේ කොටස් වල නැහැනේ. ඉතින් මේ ත්‍රිපිටකයෙන් ත්‍රිපිටකයෙන් පිටකක් දෙකක් තරම් කටපාඩම්. ඉතින් මේ දෙනම ඇවිල්ලා කර්මස්ථාන ඉල්ලුවා. ඉතින් උන්වහන්සේලාට මොනතරම් හොඳින් මේ වචන ප්‍රගුණ නැද්ද? නමුත් එම මලියගේ මහ රහතන් වහන්සේ උපදෙස් දුන්නා ආශ්මතුන් වහන්සේලා මේ කර්මස්ථානය මාස 4ක් වචනේ සත්‍යයනා කරන්න කිව්වා. ඒන් පැහැදිලි වෙනවා මේක හැම කෙනෙක් පළමුවෙන් සත්‍යයනා වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ. හැබැයි මේ ස්වාමින් වහන්සේ දෙනම මහා භාග්‍යවන්තයි මාස 4ක් වචනේ සත්‍යයනා කරද්දීම සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. ඉතින් ඒ වාගේ සෑම කෙනෙක්ම වචනේ සත්‍යඥා කරන්න ඕනේ මුලින්. කොහොමද ඒ කරන්නේ? ඉස්සර වෙලා 32 කටපාඩම් කරගන්නවා අර්ථ වශයෙන් නෙවෙයි වචන වශයෙන් පමණක්. ඒ 32 මුල සිට අගට, අග සිට මුලට අනුලෝම ප්‍රතිලෝම ආදී ක්‍රම කියනවා විශේෂයෙන් මාස 6ක් යනවා ඒ සත්‍යඥා ශීර්ෂය නිමෙලින්ද. ඒක සැලසුම්මයි. කේසා ලෝමා නඛා දන්තා සචෝ මන්සන් නහාරෝ අත්ථි අත්ථිනින්ජා වක්ඛං කබයන් යකනං කිලෝමකම් තිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං මත්තලුංගං චිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිතා මුත්තං මේම මුලසිත අගත දින පහක්ම උදේට දසවාරයක්, දවල්ට දසවාරයක්, සවසට දසවාරයක් කියලා දවසට 30 වාරයක් කියවන්න ඕනේ. හැබැයි 30 වාරයේ කිව්වේ අඩම ප්‍රමාණයයි. සමාත කාලේ කියනවා නම් සමාන්ට පුළුවන්කම තියෙනවා නම් ඒ දසවාරයේ නෙමෙයි එකවරට 100ක් පඩක් කීමක් වරදක් නැහැ ඒක වැදගත් වෙනවා. කියන්නේ කියන්නේ ප්‍රගුණ භාවය වැඩෙනවා. මේක අඩුම ගණනේ. දැන් දවස් 3 එකක් ආහාර ගන්න කෙනෙක් එක ආහාර වේලක් නොගතට පාඩුවක් නැහැ. නමුත් මේ භාවනාව 16 තුන් විතක් තුන් වාරක් කොඩවාම කරන්නට ඕනේ. අඩුම ගානේ එක වෙලට වේලට 10 වාරයයි. උදේට 10යි, දවල්ට 10යි, සායතට 10යි. එතකොට මෙහෙම අනුලෝම වාක්‍යයෙන් 32 දවස් පහක්ම වචනින් කියවනවා. ගොඩාක් ශබ්ද නගන්නේ. Taman තැහෙන්න පමණයි. Tamanne Taman කියන වචන ඇහෙන්න පමණයි මේක කියවන්නේ. ඊළඟට ප්‍රතිලෝම වාක්‍යනොත් මුත්තං ලසිකා සිංගානිකා හේලෝ වසා අස්සු මේ දෝසේ දෝ ලෝහිතං කුබ්බෝ සිම්හං පිත්තා මත්තුලුංගං කරීසං උදරියං අංකගුණං අංසං පප්පාසං පිහකං තිලෝමකං යක්ඛනං පදයන් වක්ඛං මත්තු නිඤ්ඤා අත්ථි නහාරු මන්සං කතෝ දන්තාම කාලෝ මාසීසා මෙම අගසිත මුලත එකට කියන්නේ පටිලෝම පත්නෝ වශයෙන් දවස් පහක්ම අර විදිහට වචනින් කියවන්නට ඕනේ. උදේ වරුවට දස වාරයයි, දවල් වරුවට දස වාරයයි, සංඝාට දස වාරයයි. ඒකෝට මෙහෙම දවස් පහක් පටලවමු. නැවත අනුලෝම වශයෙන් මේ පත්නෝ වශයෙන් දෙකම දවස් පහක් බැගින් සජ්ජායනා කරන අවශ්‍යයි. දැන් අපිට 32 අනුලෝම පටලෝම වශයෙන් ජීවන් ඔක්කොටම කාලය යනවා 10 15ක්. අද මාසයක් යනවා. ඊළඟට බෙදා ගන්නවා කොටස් 6කට මේක. රස පංචකය, වක්ක පංචකය, පප්පාස පංචකය, මත්තුලුංග පංචකය, මේද චක්කය, මුත්ත චක්කය කියලා. මෙහෙම කියන මේ කොටස් 6 බෙදා ගන්නවා. බෙදාගෙන පළමුවෙන් රස පංචකය ගන්නවා. දැන් අර 32ම 15ක් වශයෙන් කියවලා ඊට පස්සේ ගන්නේ මුල්ම පංචකයයි. රස පංචකය. ඉතින් කේසා, ලෝමා, නඛා, දන්තා, සතු මේන දවස් පහක්ම මේ වචන පහ පමණ භාවිතා කරන එක වාරයට අඩුම ගානේ 10 වාර බැගින්. දවසට 30 වාරයක්. ඊළඟට පචෝ දන්තා නඛා ලෝමා කේසා අගසිත මුලට ඒ පහ 15ක් අධ්‍යයනා කරනවා. ඥාත කේසා ලෝමා නඛා දන්තා සචෝ සචෝ දන්තා නඛා ලෝමා කේසා මෙම 15යි. දැන් සති පංචකයකම 15ක් ගත 15ක් ගත වෙනවා. ඒ වගේම ඒ පහව ඉක්මවලා ඊළඟ දානවා වක්ක පංචකය. ඊළඟ 15ක්ම මන්සන්නහාරෝ අත්ති අත්තිමින්ජා වක්කං කියලා 15යි. වක්කං අත්තිමින්ජා අත්ති නහාරෝ මන්සන් කියා 15යි. මන්තන් නහාරෝ අට්ඨි අට්ඨිමින්ජා වක්ඛං වක්ඛං අට්ඨිමින්ජා තීනාරෝ මන්සං කිය අනුලෝම ප්‍රතිලෝම දෙකම 15යි. එතනත් 15ක් ගත වෙනවා. දැන් මාසයකමාරක් ගත වෙන ওই ටිකටම. ඊළඟට කේසාපතං වක්ඛං දක්වා කොටස් 10ම අනුලෝම 15යි, ප්‍රතිලෝම 15යි, අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි එතන දවස් 15ක් යනවා මාස දෙකක් වෙනවා ඊළඟට පප්පාස පංචකේ හදයන් යකනං තිලෝමකම් පිහකම් පප්පාසංත්‍ය අනුලෝම දවස් 5යි. පප්පාසම් පිහකම් තිලෝමකම් යකනං හදයන් ත්‍යා පරිලෝම දවස් 5යි. අනුලෝම පරිලෝම දවස් 5යි. එතනක් අද මාසයක් ගත වෙනවා. දැන් මාස දෙකමාරයි. ඊළඟට හේසාපතං පප්පාසන් දක්වා කොටස් තුනම අනුලෝම දවස් 5යි. කොටස් තුනම ප්‍රතිලෝම දවස් 5යි කොටස් තුනම අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි දවස් 15ක් යනවා ඒකට දැන් සියල්ල මාස 3ක් යනවා ඔය කොටස් තුන ප්‍රගුණ වෙන්න ඊළඟට ගන්නේ මත්තුලුංග පංචකය ඒකේ අන්තං අන්තගුණං උදරියං කරේසම් මත්තුලුංගං අනුලෝම දවස් 5යි මත්තුලුංගං කරේසම් උදරියං අන්තගුණං අන්තං පත්ලෝම දවස් 5යි නැවත අනුලෝම පටලෝම 15යි රෝද 1015යි දැන් මාස 3මාරයි නැවත මුල කේසා පටන් මත්ලුංගන් දක්වා කොටස් 4 මික්කාසු කරලා අනුලෝම දවස් 5යි පටලෝම දවස් 5යි අනුලෝම පටලෝම දවස් 5යි දැන් මාස 4ක් යන ওই කොටසට ඊළඟට ගන්න මේද චක්කය ඒ කියන්නේ පිත්තං සෙම්හං කුබ්බෝ ලෝහිතං සේදෝ මීදෝ එන අනුලෝම දවස් 5යි නේදෝ සේදෝ ලෝහිකම් කුබ්බෝ සෙම්මම් පිට්ඨං පටලෝම දවස් 5යි නැවත අනුලෝම පටලෝම දවස් 5යි දවස් 15යි දැන් මාස 4මාරයි ඊළඟට ගන්නේ හේසාපතං නේදෝ දක්වා නේදෝ දක්වා දවස් 5ක් අනුලෝම කරනවා දවස් 5ක් පටලෝම කරනවා දවස් 5ක් අනුලෝම පටලෝම කරනවා දැන් ඒකට මාස 5ක් සම්පූර්ණයි ඊළඟට ගන්නේ මුත්තචක්කම්. අන්තිම කොටස. ඒ කියන්නේ අස්සූ වසා කේලෝ සිංහානිකා ලතිකා මුත්තං. දවස් පහක් අනුලෝම. මුත්තං ලතිකා සිංහානිකා කේලෝ වසා අස්සූ. පත්ලෝම දවස් පහයි. නැවත අනුලෝම පත්ලෝම දවස් පහයි. එතන අද මාසයයිනේ. නැවතක්කර මුලින්ම වගේ කේසාපතම් මුත්තන් දක්වා දවස් 5යි මුත්තන් සිට කේසා දක්වා පරිලෝම දවස් 5යි අනුලෝම ප්‍රතිලෝම දවස් 5යි. දැන් මාස 6ක් ඉරනවා නොය වෙනකොට දැන් මේ 6 මාසයක් තිස්සේ වචනින් සජ්ජහනා කරනවා. හැබැයි මේ සජ්ජහනා කිරීමේදී ඊළඟ කොටස් ගැන හැඟීමක් ඇති වෙනවමයි. ඒ කියන්නේ දැන් වන්නතෝ, సంతානතෝ, දිසතෝ, ඕකාසතෝ පරිච්ඡේදතෝ. ඒ කොටස් කල්ලාත් ඉගෙන ගන්නවානේ ගුරුවරයා ළඟ ගුරු උපදේශයක් ඉගෙන ගන්නට ඕනේ. එතකොට කේසාවේ වර්ණය කේසාවේ සතහන කේසයන්ගේ පිහිටි දිශාව කේසයන් පිහිටි ස්ථානය කේසයන්ගේ සීමාව මේ ඔක්කොම වැටහෙන්න පටන් ගන්නවා එතකොට මේ වැටහීම නිසා එතෙන්දී සිතේ සමාධියක් ඇති වෙනවා එතෙන්දී සමා සමාත කොටස් වැටහීම වර්ණ සංකාන දිශාවකාශ වශයෙන් වැටෙනකොට ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා ඒ වැටහීම උග්ඝහ නිමිත්ත ඊළඟට ඒ කොටස් ඉතාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. පේන්නේ ඒ පටික්කුල වශයෙන් වැටෙන්න පේන්න පටන් ගන්නවා. පටික්කුල වශයෙන් වැටීමද කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒ ප්‍රතිභාග නිමිත්ත ප්‍රතික්කුල අරමුණේ ප්‍රථම ධ්‍යාන වශයෙන් සිට සමාධිමත් වෙනවා. දැන් අපි සලකා බලමු. මනසා දැන් වචසා සජ්ජායනා නෙමෙයි ඊළඟ මනසා. මනසා සජ්ජායනාටත් මේ වගේ මාස හයක් නිමිතයි. ඒ කියන්නේ දැන් මුලින් සඳහන් කළා වචනේ සජ්ජානා කරන ක්‍රම ඒ ක්‍රමයටම මාස 6ක් සිටින් ආවර්ජනා කරනවා. මේ වචනින් සජ්ජානා කිරීම නිෂ්ඵල වන්නේ නැහැ. වචනින් සජ්ජානා කිරීම නිසා මනසින් සජ්ජානා කරන්ද ප්‍රගුණත්වයක් ලැබෙනවා. ඒකයි මේ වචනින් සජ්ජානා කිරීමේ ප්‍රයෝජනය. අනිත් කාරණේ තා වැඩගත්ම කාරණේ මේකයි. මේ පටිච්චෝල මානසිකාරයෙහි හිත රැඳෙන්නේ නැහනේ. හිත රැඳෙන්නේ නැහැ. හේතුව පිළිකුල් අරමුණ බල බලා ඉන්න කවුරුත් කැමති නෑනේ. ඒක නිසා මේ පිළිකුල් අරමුණු 32 වෙන වෙනම අනුපිළිවෙලෙන් බලාන මෙනෙහි කරන යනකොට යම්කිසි එකක් තමාට තදින් වැටෙන්න පටන් ගන්නවා. අන්න ඒක තෝරා ගැනීම සඳහා තමයි 32 මත අපට අවශ්‍ය වෙන්නේ මුලින්. හැබැයි මේ මානසිකාර කෞසල්‍යයේදී ඒ සම්බන්ධ පැහැදිලි කරුණු ඉදිරිපත් වෙනවා. ඒකද මනසා කියන මේ සිතින් ආවර්ජනා කිරීමේදී අර වත්මින් සත්‍යහනාපිය මහෝපකාරී වෙනවා. ඉතින් මනසා සත්‍යහනාවේදී තමයි මේ කියන දස ආකාර අර්පණා කෞසල්‍ය නැත්නම් මානසිකාර කෞසල්‍ය අවශ්‍ය වෙන්නේ. මොනවද? අනුකුබ්බතෝ යම් මේ 32 අනුලෝම ප්‍රතිලෝම අපි කියවනේ ඒවා තනින් තනින් අතහරින්නට අනුපිළිවෙලින්ම අනුලෝම ප්‍රතිලෝම කියවන්නට ඕනේ. මේ අනුලෝපපටිලෝම අනුපිළිවෙලින් එකක් දෙකක් ඉක්මවන්නේ නැතුව වරද්දවන්නේ නැතුව කීම තමයි අනුකුබ්බතෝ කියලා සඳහන් වෙන්නේ. ඒක මෙනෙහි කිරීමේදී විශේෂයි. අනුපිළිවෙලින් මෙනෙහි කරන්නට ඕනේ. නාති සීගතෝ ඊතා ඉක්මන් නොවි සිතින් ආවර්ජන කරන්නට ඕනේ. ඉක්මන් වුණොත් මේ වැටෙන්නේ නැතුව යනවා. ඉක්මන් වෙන්නේ නැතුව කියවන්නට ඕනේ. නාති සනිකතෝ බොහෝ ප්‍රමාණ විය යුතුයි. බොහෝ සෙයින් පණම් ප්‍රමා වෙනවා නම් පිටිමිසිරි යනවා. වෙන වෙන අරමුණු ඔස්සේ හිත යනවා. ඒක නිසා ඉක්මන්ද නොවි, ප්‍රමාද නොවි, සාන්තව තේලියෙන් තේලියට අනුපිළිවෙලින් මෙහි කරන්නට ඕන සිටි. ඊළඟට වික්ඛේප ප්‍රතිබාහනතෝ ඒ කියන්නේ සමාගයේ සිට නොඑක් නොඑක් දේවල් වෙත විසිරී යන්න පුළුවන්. ඒ වගේම වළක්වා ගන්න ඕනේ. ඒ සඳහා සිහිය පිහිටුවා ගන්න ඕනේ. සිහිය පිහිටුවා ගන්න ඕනේ කියන්නේ එකම කාරණිය වුණත් වැඩි වේලාවක් කියවන්න හිතේ පුරුදු වෙන්න ඕනේ. ඒකේ හිතට අතරක් නැහැ. අපි හිතමු දැන් කේසා, ලෝමා, නඛා, දන්තාවම නැවතිල්ල කියනවානේ. කියනකොට සමාත හිතෙන්න පුළුවන් මේක අතරින් අතර හිත දුවන්න පුළුවන් බැරි. කේසා කෙනකොට කේසා කේසා කේසා කේසා කේසා එක වැඩි වේලාවක් ඉතින් කියනවා. ඊළඟ ලෝමා ලෝමා ලෝමා ලෝමා වැඩි වේලාවක් කියනවා. ඒකෝටි හිතට එහා මෙහා දුවන්න වෙනවක් නැහැ. ඒ වෙලාවක් නැති නිසා විත්‍යේස ප්‍රතිබාහණය කියන්නේ හිත විසිරීම වලකිනු. ඒ වගේම පන්නත්ති සමතික්කමනතෝ අනුකුබ්බතෝ මේ අනුකුබ්බ මුංචනතෝ අනුකුබ්බ මුංචනතෝ කියන්නේ දැන් මේ සිත් දෙක මුල සිට අගට අගට මුලට පංචක වාදී වශයෙන් තියාගෙන යනකොට කිසිම යමක් යමක් රැඳෙන්නේ නැතුව වැඩි යමක් රැඳෙන්නේ. රැඳෙන්නේ නැති එක අත්හරින්නට ඕනේ. වැටෙන එක ගන්නට ඕනේ. එනිසා වැටහෙන ගැනීම තමයි අනුකුබ්බ මුංචනකෝ කියේ. සමාන ඒකානේ එතන ඉගෙනීම හරි. එතන අධ්‍යයනය හරි. ගැනීම හරි. ඊළඟට තියෙන්නේ කුමක්ද? එතෙන්දි යනවා ප්‍රතිකූල සංඥාව. ඒකක සක්පාසා ඒ පිළිකුල අන්නේකට කියනවා පන්නත්ති සමතික්කමනතෝ දැන් කේසා රෝමාන කිය කියති නම් කියවනේ ඒ නම අවශ්‍ය වෙන්නේ නැහැ ඊට පස්සේ. නම අවශ්‍ය වෙන්නේ මේක වර්ණයෙන් පිළිකුලයි සතරණයෙන් පිළිකුලයි කියන දවස් වෙන්නේ. ඒවා පේනවා. හිත තරමුණු වෙනවා. පාට පේනවා. ඒ පාට අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා මේ වැටහි නැති වෙනවා. ගන්ධය අරමුණු කරගෙන පිළිකුලයි පිළිකුලයි කියලා වැටහි නැති වෙනවා. ඒ වගේම හැදූරුකම නිසා, ඒ වගේම පිහිට තන නිසා, ඒ වගේම ආශ්‍රිත වෙනත් කුණු කියන නිසා පිළිකුල භාගයට වෙනවා. ඒ යටිහිම නිසා වෙන කිසිම වචනයක් නෙමෙයි ඒක එක කොටාවල නම නෙමෙයි ඒතර කියන්නේ පටික්කුල වචනයයි. පාලියෙන් නම් පටික්කුල පටික්කුල පටික්කුල කියනවා. සිංහලෙන් නම් අපේ තමන්ගේ භාෂාවෙන් පිළිකුලයි පිළිකුලයි කියලා කියනවා. ඒ පිළිකුල හරියට වැටෙනකොට මෙන්න ප්‍රතිභාග නිමිත්ත. ඒ ප්‍රතිභාග නිමිත්ත උඩ උපචාර සමාධිය ඇති වුණා. ඒ ප්‍රතිභාග නිමිත්ත පේලියට මෙනෙහි කරන යනකොට මෙන්න ප්‍රථම ධානා අර්පණාව ලැබෙනවා. විතර්ක ਵਿਚාර හේතුසුඛ ඒකාග්‍රතාවසයට ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වෙනවා. මේ ප්‍රථම ධ්‍යාන අර්පණාව පහළ වීම ශනිකයි. නැවත නැවතත් මේ ප්‍රතිකෝලයේ මෙහි කරනකොට නැවත නැවත ප්‍රථම ධ්‍යානයේ සිටි අර්පණා සමාධි බවට පත් වෙනවා. ඊට පස්සේ ප්‍රථම ධ්‍යානය වසී භාවයට පමුණවා ගන්න ඕනේ. ඒ දැන් කේසාර මුනේ නම් මේ ප්‍රථම ධ්‍යාන ලැබුණේ ඒ කේසාර මුනේ ලැබුණු ප්‍රථම ධ්‍යානය ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්තාන පච්චවේකන කියන අංග පහෙන් වශී භාවයට පමුණවන්නට ඕනේ. ආවර්ජනා කියන්නේ දැන් කේකා කියන අරමුණේ නම් මේ වැටුනේ පටික්කුලය මේ පටික්කුලයේ අරමුණ වේවා පටික්කුලයේ මේ හිතේ අරමුණ වේවා එළඹ සිටේවා කියලා පටික්කුල මානසිකාරයේ එළඹ සිටේවා කියන අදිෂ්ඨාන කරනවා එතකොට මේ පටිච්චෝල අරමුණේ ප්‍රථම ඥාන අර්පණාගත වේවා කියලා සමාවදිනවා. එතකොට ඒ දෙක මුලින් පුරුදු කරගන්නවා. මේ පටිච්චෝල අරමුණේ ප්‍රතිභාග නිමෙත් එළඹ සිටීමා කියන එක ආවර්ජනාවයි. ප්‍රථම ඥානයේ සමාධිගත වේවා කියන එක සමාපඥණයට මුල කිරීමයි. ඊට පස්සේ හිත සමාධිගත වෙනවා. ඉතින් සමාධිගත වුණා වේලාව නිමෙ කෙරුවේ නෑ තව. ඉතින් විනාඩි දෙකක් විනාඩි පහක් විනාඩි 10ක් කියන්න පුළුවන්. එමේ කිලිලා ඊට පස්සේ තුන් ආකාරයෙන්ම අසී කරගන්නවා. ඉස්සලා වර්ජනා කරනවා ප්‍රතික්ඛෝල අරමුණේ ප්‍රතිභාග නිමෙත් එළඹ සිටීවා. ප්‍රථම ධ්‍යානයේ අර්පණ වශයෙන් සමාධිගත වේවා. විනාඩි දෙකක් පවතිවා. නැත්නම් විනාඩි පහක් පවතිවා කියලා වේලාව නියම කරගන්නට ඕනේ. ඒ වෙලාව නියම කරගැනීම කියන අදිස්ථානා කියලා. දැන් එතකොට ආවර්ජන, සමාපර්ජන, අදිස්ථාන තුන පුරුදු කරගන්නවා. ඊට පස්සේ හතරේ මේ වශයෙන් තාප පුරුදු කරගන්නවා. ඒ කියන්නේ ප්‍රතිකූල අරමුණේ ප්‍රතිභාග නිමෙත ලැබෙකේවා මෙතම ධ්‍යාන අර්පණාවෙන් සමාධිගත වේවා මෙතෙක් වේලා පවතිවා මෙතෙක් වේලාවේදී නැගිටීමට හැකි වේවා ඒකට කියන නැගිටීමේ අවශ්‍යතාව තමයි වුත්තානා කියන වසීතාව. ඒකට කෙටි කෙටි වේලාවක නැගිටින්න පුරුදු වීම එතන බලාපොරොත්තු වෙන්නේ. ඒකට ආවර්ජන සමාපජ්ජන අදිඨාන බුත්තාන කියන හතරම ප්‍රගුණුණාට පස්සේ පච්චවේකනා කියන වශීතාව පුරුදු කරගන්නවා. මුලින්ම පච්චවේකනාව කරන්නේ නැහැ. පච්චවේකනා කියන්නේ ධ්‍යානසිතේ ධ්‍යානාංග පහ ආවර්ජන කිරීමයි. දැන් මෙතේ කියලා පැවති මේ ප්‍රථම ධ්‍යාන අරමුණෙහි පටික්කුල අරමුණෙහි විචාරකය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව පැවතුන ඇති තමන්ගේ හද సంతානයට යොමු වී තනී කරන්නට ඕනේ. ඒ කියන්නේ අරමුණට නැංවීමේ විචාරකයේ අරමුණින් ඇසිරීමේ විචාරය අරමුණේ සිට පිනවීමේ ප්‍රීතිය අරමුණේ සිට සපවත් කිරීමේ සුඛය අරමුණේ සිට දෙන ඒකාග්‍රතාව මේ පහ වෙන වෙනම ප්‍රතිවික්ෂා කරන්නට ඕනේ එතකොට ඊළඟට සම්පින්දණය කොට පහම ප්‍රතිවිචාර කරන්නේ. මේ විචාරයේ විචාරයේ ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාව කියලා වෙන වෙනම ඉස්සලා බලලා ඒක එකට සම්පින්දණය කරලා බලන්නට ඕනේ. දැන් මෙහෙම මේ ප්‍රථම ඥානෙ ලැබුවානේ. ප්‍රථම ඥානෙ ලැබුවාට පස්සේ එක පාරට ඊළඟට හැරෙන්නේ මේ ආකාර පහෙන්ම හොඳට ප්‍රගුණ කරලා සියවර දහස්වර ඒ සමාධියට සමාදින්නට ඕනේ. ඒක සමාපatti වාගේ පුරුදු කරන්න ඕන. ඉතින් Taman කැමති නම් පැය දෙකක්, හතරක්, අටක් ඒ තරම් වරුවක්, දවසක් ඔය විදිහට හරි ඒ ධ්‍යානයේ සිටින්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒ ධ්‍යාන හොඳව ඇති වශයෙන් භාවිතපත් වුනහම ඊළඟ කොටාසයක අර ප්‍රථම ධ්‍යාන උපදවනවා. එතන පස්සේ යෝගාවර්තිකයට ලෝක වෙනවා. ඊට කලින් අමතක කර දමාපු කොටාස වලදී පවා ප්‍රථම ධ්‍යාන ලබන්න දැන් පුළුවන්. ඒ මොකද නීවරණ යටපත් වෙලා පංච නීවරණ යටපත් වෙලා ඒ නීවරණ යටපත් වීම නිසා පොට්ටා 32කින් ඕනෑම තැනකින් දැන් අර්පණාව ප්‍රථම ඥාන අර්පණාව ලබන්න පුළුවන් ඒකෝට දැන් අපි සලක බලමු අප්පනාතෝ කියේ ප්‍රථම ඥානේ සමාපත්තියට ගැනීමයි සමනදීමයි ඊළඟට කයෝත සුත්තංකා බුද්ධ දේශනා තුනක් මෙතෙන්දී මතක තබා ගන්න තියෙනවා ඒකට කියන අධිචිත්ත සූත්‍රය, සීතී භාව සූත්‍රය, බොජ්ජංග කෝසල සූත්‍රය කියලා. හැබැයි තුنين මේ කියවෙන බොහෝ සමාන තේරුම්. නමුත් සූත්‍ර තුනක් එතන තියෙනවා. ඒ කියන්නේ භාවනා කරන යෝගාවචරයා දැනගෙන තියෙන්න ඕනේ උපදෙස් ටික. අධිචිත්ත සූත්‍රයෙන් කියවෙන්නේ භාවනා කරන යෝගාවචරයා තමාගේ සිත පිළිබඳව තේරුම් ගන්න තියාගන්න ඕනේ. තමාගේ සිතේ මේ සමාධියම නිතරම පැවැත්වුවා නම් ඒකෙන් හිත දීන බවටපත් වෙනවා පින විදියට නම් වෙනවා නිවර්ණයකට සමීප වෙනවා මන් දෝත්සාහි භාවය ඇති වෙනවා නිසා හැම විටම සමාධියෙන් ඉන්න එපා කියනවා සමාධි නිමෙත්වම නිහි කරන්න එපා ඒක තේරුම නිහිතයි දැන් සමාධියක් ලබාගත් යෝගාවචරයා සමාධියෙන් නැගිටිනක විදර්ශනා කරන්න ඕන ඒ විදර්ශනා කිරීම නිසා ඒ සමාධිය ඇලෙන්නේ නැති වෙනවා මේ සමාධිය කෙරෙහි නිකාන්තිය කියලා එකක් තියෙනවානේ. ධර්මයේ කෙරෙහි නිකාන්තිය, ධ්‍යාන නිකාන්තිය ඕක යටපත් කරන්නට ඕනේ. මේ සමාධිය වැඩි මං කියලා කෙනෙක් නෙමෙයි. පුද්ගලයෙක් නෙමෙයි. සමාධිය වැඩි නාම රූප දෙක. ඒ නාම රූප ක්ෂණයක් ක්ෂණයක් පාත ඇතුව නැතුව ගියා ආදි වශයෙන් පොදු වෙනවා. ඒ වගේම ධ්‍යානසිතේ ධ්‍යානසිතේ තිබෙන ධ්‍යානාංග පහ ධ්‍යාන සංප්‍රයුක්ත ධර්ම 34 ඔක්කොම එකක් ගානේ හරවන්න ඕනේ ත්‍රි ලක්ෂණයට. විදර්ශනාට හරවන්න ඕනේ. එතකොට ඒ යෝගාවචරයා ධ්‍යාන නිමිත්තේම රැඳී දැඳී සිටින්නේ නැහැ. එතකොට ඒ යෝගාවචරය හැම විටම හැම දෙයක් පිළි ඇලෙන්නේ නැති කෙනෙක් බවට මධ්‍යස්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒකට කියනවා පළවෙනි උපදේශය. ඒකට කියනවා සමාධි නිමිත්ත හැම විටම නිින්නකොළ යුතුයි. අනික පග්ඝා නිමිත්ත. පග්ඝා කියන්නේ හේතර රූප විදීම. ඒක දිනවත් කිරීම. දැන් සමාහට හිත දිරිමත් කරගෙන ඉන්නා නම් හිත විසිරී යනවා. වීර්ය වැඩි වෙනවා. වීර්ය වැඩි වෙනකොට සමාධිය බිඳෙනවා. නිසා වීර්ය සමභාවයෙන් කියා ගැනීම දිනු ප්‍රදේශයයි. අනික උපේක්ෂා නිමිත්ත. දැන් සමාර විට වීර්ය දුකින් වෙලා සමාත වීර්ය වැඩි වෙලා. ඉතින් උපේක්ෂා මුසියොත් ඉතින් දුක් පිළිගෙනවා. නිසා මේ වීර්ය වැඩි වෙනකොට වීර්ය වැඩි වුණා කියලා දැනගන්නට ඕනේ. වීර්ය අඩු වෙනකොට අඩු වුණ බව දැනගෙන එසේදී උපේක්ෂාව මධ්‍යස්ථ භාවයේ පවත්වන්නට ඕනේ. මෙන්න මේ උපදෙස් තුන කියනවා අදිචිත්ත සූත්‍රය. ඊළඟට කියනවා සීතී භාව සූත්‍රය. අනුත්තර සීතී භාවය කියන්නේ ධ්‍යාන ලැබීමෙන් ලැබෙන සීතී භාවය, සිසිල් භාවය, මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමෙන් ලැබෙන සිසිල් භාවය. මෙතන ප්‍රධාන වශයෙන් කියන්නේ නිවන. ඒකෝට අනුත්තර සීතී භාවය ලබන්නට නම් වරින් වර සමාධියේ සිට දීන වෙනකොට කියන්නේ කම්මැලි වෙනකොට දිලිමත් කරන්න ඕනේ. ඒක තමයි පග්ගහණී කියලා. සමාධියේ විසිරී යනකොට එකිනෙකේ සමාධියේ සිට ශාන්ත බාට පමුණවන්නට ඕනේ. ඒකට කියනවා නිග්‍රහණය කියලා. සමාධි සමාත භාවනා කර්මස්ථානයේ රසවත් බවක් නැති වෙනකොට මන්දෝත්සාහය වෙනවා. ඒකෙන් බුදුගුණ සිහි කරමින් දහම් ගුණ සංඝ ගුණ සිහි කරමින් තමන්ගේ සිත උනන්දු කරගන්න ඕනේ ඒක නිසා සම්පහන්සනී කියලා. ඒ වගේම වීර්ය අඩුත් නැතුව වැඩිත් නැතුව යහපත් ධානාරමයේ පවතිනකොට තමන්ගේ සිත අධිත්‍යකමී කියන මධ්‍යස්ථ භාවයෙන් බලාගෙන මෙහි කරන්නට ඕනේ. ඒ වගේම ඊළඟට කියනවා අනිහාදි මුත්‍තිකෝ ලෞකික ආසා නොකොට මඟඵල නිවන් ගැනම සිත පිහිටවා ගන්නට ඕනේ. සංගය තියා ගන්නට ඕනේ. අනික නිබ්බානාදි රතෝ ලෞකික අපේක්ෂාවෙන් තොර නිර්වාණයම සිත් පිහිටවා ගන්න අරමුණු කරන්න ප්‍රාර්ථනා කරගන්න ඕනේ. මෙන්න මේ කාරණා හය සිටේ දරාගෙන භාවනා වඩන්නට ඕනේ. අනික තමයි බොජ්ජංග කෝසල්ල. ඒ කියන්නේ අපේ සිටේ තියෙනවානේ වැඩෙන ධර්ම බොජ්ජංග හතක්. දැන් මේ භාවනාවෙන් බොජ්ජංග හත වැඩෙනවා. එතෙන් දිලම් වේලාවක හිතේ වීර්ය වැඩි වුණොත් එහෙනම් ඉතින් මේ ධම්ම විචේ විරිය සීති කියන තුන වැඩි යුතුයි. ඒක වන්නකොට හිත මේ වීර්ය වැඩි වෙනවා. ඉතින් වඩන්න තෝනේ පස්සබ්දි සමාධි උපේක්ෂා. මේ තුන වෙන්න කොටන්න වැඩි වෙච්ච වීර්ය සමභාවයට එනවා. ඒ වගේම යම් වෙලාවක හිත දීන බවට, ඒ වගේම මන්දෝත්සාහි බවට අලස බාටපත් වෙනවා නම් එතෙන්දී පස්සබ්දි සමාධි උපේක්ෂා නොවඩා ධම්මේච විරිය පීති කුණ තුන වඩන්නට ඕනේ. ඉතින් මේ බොජ්ජංග භාවනා සම්බන්ධ වෙනම දේශනාවක් කරෙන්නට ඕනේ. මේ කියන්නේ මේ සූත්‍ර දේශනා කෙටි අදහසක්. දැන් මෙහිම සිය සිත විසිරියන්ට නොදී, උද්දච්චයට නොදී, නීලමෙන් නොදී සමභාවයට පමුණවා ගැනීමයි මේ සූත්‍ර තුනේ උපදෙස් දුන්නේ. ඊළඟට සඳහන් වෙනවා මෙන්න මේ දසවිද මානසිකාර කෞශල්‍ය ප්‍රතිවිච යෝගාවචරයා අර දක්ෂින් සාකාරයේ වචනෙන් 6 මාසයක්, සිතින් 6 මාසයක්, එසේ අවුරුද්දක් ප්‍රගුණ කරගත්තාම අර වර්ණ సంతාන දිසා ඕකාස පරිච්ඡේද කියන කරුණ පාණේ පහන වර්ණ సంతාන ගන්ධ ආශය ඕකාස කියන ප්‍රතිකූල පහන තමන් ප්‍රගුණ කරගන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධ දීර්ඝ විස්තරයක් කරන්න අපි කාලය ගන්නෑ. මම බොහොම කෙටියෙන් ඒ ගැන හැඳින්වීමක් කරනවා. අපි ගන්නමු සති පංචකය. දැන් සති පංචකය අරගෙන එහිදී කේසාලෝමා නකාදන්තා කචෝ කියන එකක් පාසා අත්ථීමස්මින් කායේ කේසා දෙතිස් කුණපේකින් සැදුනා වූ මේ කයෙහි විශේෂමනපතිති දෙකෝටි 50 ලක්ෂයක් පමණ වූ කිසකේ නම් කුණප කොටසක් ඇත්තේය අනේ කේසා අත්ති කියන වචනේ කෙටි තේරුම මේ කයෙහි කේසයෝ වර්ණයෙන් අද්දාරිට්ඨ කෙනවත් ගස් පෙනෙන ඇතමින් අතිසයින් කළු පාට ඇත්තාව සතහනින් කිපුල් කෙලිවැනි සතහන් ඇත්තාව දිසා වශයෙන් උඩ දිසාවෙහි පිහිටියාව පිහිටි තැන් වශයෙන් ඉදිරියෙන් නලල තලය දෙපසින් දෙකන් සිලුව පිටුපසින් ගලවලු යන මෙයින් පිරිසිදුනා වූ හිස වෙලා සිටි සම මත පිහිටියාව පරිච්ඡේද වශයෙන් විසරලා සිටි සමමත වියට අගක් තරම් දැසගත් මුල් තලයෙන්ද උඩින් වහසින්ද සරසින් වුණුම්ගෙන්ද පිරිසිඳීම් නැත්තාහ මෙන්න වර්ණ වශයෙන් සතහන් වශයෙන් දිශා වශයෙන් ඊකිතන් වශයෙන් හිම වශයෙන් මෙහි කරන හැටි ඊළඟට ඒක හරවනවා ප්‍රතිකූලයට කොහොමද මේ කයෙහි කේශයෝ වර්ණයෙන්ද පිළිකුල්ය සතහනින්ද පිළිකුල්ය ගන්ධයෙන්ද පිළිකුල්ය ආශ්‍රිත කුණසයන් නිසාද පිළිකුල්ය පිහිටිතන් වශයෙන්ද පිළිකුල්ය ඉතින් මේ කිව්වේ සැකෙන්නේ මේ එක වචනේ කීප වාරක් කියමින් තමයි හිත සමාධි කරගන්න පුළුවන් වෙන්නේ ඔය වගේ ලෝමා අත්ථි ඉමස්මින් කායේ ලෝමා දෙතිස් කුණපයකින් සැදුනා වූ මේ කයෙහි සකල ශරීරයේ වෙලා සිටි සමමත පිළිකියා වූ නවානෝ දහසක් හෝම කූපයන් වූ සෝමනම් කුණප කොටසක් ඇත්තේ ඒ කිව්වේ අත්ථීමස්මින් කාය ලෝම ඒකයි රුමිලඟට මේ කයෙහි ලෝමයෝ වර්ණයෙන් කළු කිඟුවන් වර්ණ ඇත්තාහ සතහනින් සැවැන්දෙන මුල්වැනි සතහන් ඇත්තාහ නිසා වශයෙන් උඩ යට දෙදිසා විහිති හිතියාව පිහිටිතං වශයෙන් අතුල් පතුල් හා හිස චේති හිතිතං හැර සකල ශරීරයේ වෙලා සිටි සමමත පිහිටියාව පරිච්ඡේද වශයෙන් කය වෙලා සිටි සමෙහි මෙලෙණියේ තරම් දැසගත් මුල් තලයෙන් උඩින් අහසින්ද සරසින් වුණුම් දෙන්ද පිරිසිඳීම් නැත්තාහ මෙම ලෝමා ගැන සම්පූර්ණ කරුණු පහම හදාරනවා තේරුම් කරගන්නවා. අත්ති ඉමස්මින් කායේ නඛා මෙතිස් තුනපයිති සදුනා වූ මිහිකයි. මිය විසිනිය ප්‍රතුනම් කුණක කොටසක් ඇත්තේය. මේකයි මියපොතු වර්ණ වශයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ සතහන් වශයෙන් මාළු පිළිපොතු වෙනි සතහන් ඇත්තාහ නිසා වශයෙන් දෑතේ මිය පොතු උඩ දෙසා විහිද දෙපා යෝනි පොතු යට දෙසා විහිද කීපියාව පරිච්ඡේදවත් සිහිතිතං වශයෙන් පරිච්ඡේද වශයෙන් යකින් ඇඟිලි ආගමසින්ද උඩින් අහසින්ද පිරිසිඳීම නැත්තාහ මේකයෙහි නියපොතු වර්ණයෙන්ද පිළිකුල්ල සතානින්ද පිළිකුල්ල ගන්ධයෙන්ද පිළිකුල්ල ආසිත කුණපයන්ගෙන්ද පිළිකුල්ල සිහිති සංවසයෙන්ද පිළිකුල්ල මෙම නියප චක්කත්තියේ මේකයි දන්තයෝ වර්ණයෙන් අප්‍රසන්න දුගඳ සුදු පාට ඇත්තාහ සතහනින් නානා සතහන් නැත්තාව උඩුවැන්ගෙහි ඉදිරිපිට ඇති දන්තයන් සතර දෙනෙමැති පිටකෝ බාලෝ ලැබු ඇතනි සතහන් නැත්තාව ඉන්දපස එක එක දන්තයක් එක මුලක් එක අගක් ඇති දන්තයන් ඉද්ද මල් කැකුලක් වැනි සතහන් නැත්තාව ඉන්දපස එක එක දන්තයක් කරත් අඩනියක් මේ අග දෙකක් මුල දෙකක් සහිතව ඇත්තාහ ඉන් දෙපස දෙකක් දෙකක් බැගින් මුල් තුනක් හා අග තුනක් ඇති දන්තයන් ඇත්තාහ ඉන් දෙපස මුල් හතරක් අග හතරක් සහිත දන්තයන් ඇත්තාහ යතියන් දෙහෙද මේ අනුරූපවමය දිසා වශයෙන් උඩ දිසාවේ පිහිටියාව පිහිටිතං වශයෙන් ධානු මත පිහිටියාව පරිච්ඡේද වශයෙන් අනු යටෙහි දැසගත් මුල් සැලෙන්ද උඩින් අහසින්ද සරසින් වුණු උන්ගෙන්ද පිරිසිමින් නැත්තාහ එසේ දන්තයන් මේ ශරීරයේ දන්තයෝ වර්ණයෙන් පිළිකුල්ලේ සතහනින් පිළිකුල්ලේ ගන්ධයෙන් පිළිකුල්ලේ ආස්මිත කුණපයන්ගෙන් පිළිකුල්ලේ පිහිටිතං වශයෙන්ද පිළිකුල්ලේ මේ විදිහට එකක් එකක් පාසා හදාරන්න තියෙනවා. හැබැයි මේවා පාට කටපාඩම් කරගන්න එක මහා දුෂ්කරතාවක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් අපි මේ තේරුම් කරගන්නවා නම් දවස් 5කට එකක් බැගින් පාඩම් කරගත්තත් පුළුවන්. දවස් 5කට එකක්. ඒ වාගේ පාඩම් කරගන්න පුළුවන්. Tamanට ගැළපෙන වචන වලින් එක හදාගන්න පුළුවන්. ඕනේ කරන්නේ කොටස තේරුම් කර ගැනීම සඳහා යටින වචන වලින් භාවිතා කිරීමයි. දැන් හිතුවොත් මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ කාගත සතිය භාවනා වශයෙන් සමතහා විපස්සනාව වැඩිමයි. දැන් මේ එක එක කොටාසයක තියෙන රූප කලාප විශේෂ වශයෙන් කේසාවෙහි මුල පිහිටි රූප 44 අග පිළිදු පාතක් ආදී වශයෙන් කොටා ප්‍රතිචේතන තියෙන රූප සම්භාරයක්. ඒ වගේම මේ කොට්ටාස මෙනෙහි කරන සිත ඊළඟට නාම ධර්ම වශයෙන් ගන්න තියෙනවා. නාම රූප පරිච්ඡේදයට හැරෙනවා ඊට පස්සේ විපස්සනාවට. සමාධියෙන් විපස්සනාවට හැරෙනවා. සමාධි විපස්සනාට පාදක වෙනවා. ඉතින් විපස්සනාවට හැරි මේ දෙතිස් තුනක කොට්ටාසයේ සහිත සීලම රූපකයක් නාමකයක් නැලෙන නාම රූප පරිග්‍රහ ඥාණයෙන් ආબોධ කරගෙන නාම රූප පරිච්ඡේද ඥාණයෙන් ආબોධ කරගෙන විඤ්ඤාණ ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන සම්මාසන ඥාන ආදී ඥාන පරම්පරාවෙන් තමාගේ සිත විපස්සනා ඥාන බවට දියුණු කරගෙන තමාගේ හේතු සම්පත් ගුණානම් එමඟින් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරගන්න ලැබෙනවා. දැන් අපි මේ දේශනාව පිළිබඳ මෙතකින් සෑහීමකටපත් වෙන අතරතේ මේ දේශනාවෙන් ලැබෙන ආනිසංස මාත්‍රයක් නැවතවරක් සිහි කරගන්නට ඕනේ. මුලින් සඳහන් කළා මේ කාගතා සතිය කියන්නේ කාගතා සති භාවනා ක්‍රම 18ක් මම කියවන කෙටියෙන් ඒයින් එකක් මේ කියුනේ. ඉදිරියටත් යම් යම් අවස්ථාවල මේ වාගේ භාවනා ක්‍රම ගැන දේශනා ප්‍රමුතුනොත් ඉතා වැඩගත් කියන එක මම ගෞරවයෙන් ආරාධනා කරන අතරට දැන් මේ දේශනාව තුළින් ලැබෙන ධර්මසාකාර ප්‍රතිකූල මනසිකාරය යම් කෙනෙක් මෙතන මෙතන භාවිතා කරනවා නම් මුලින් සඳහන් කළා වගේ සැපසේ නිදෙනවා සැපසේ අවදි වෙනවා නපුරු කියන නොපෙනෙනවා දෙවියන්ද මිනිස්යන්ද අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා දෙවියන්ගේ ආරක්ෂාවද ලැබෙනවා මුනේ වර්ණයේ පහපත් වෙනවා රස විසාවිය ආවුද දින ආවි විපාකේ වලකිනවා එවාගෙම චිත්ත සමාධිමත් වෙනවා අන්තිම මොහොත දක්වා සිහින් ඉඳ ලැබෙනවා ආයතන වල සුගතිගාමී වෙනවා භව සංසාරයේදී නිවනට නැමුණා වූ සිතක් ඇති කෙනෙක් බාටපත් වෙනවා නිබ්බානාදරත කෙනෙක් වෙනවා මේ ජීවිතයේදී මේක වඩන්න වඩන්න නිහතමානී වෙනවා සංවර සීලයේ බව ඇති වෙනවා සංවරව ඇඳුම් නදින්න හිතෙනවා සංවරව කතා කරන්න හිතෙනවා කතා කරතොත් කට වහගෙන කතා කරන තරමටම සංවර භාවයක් ඇති වෙනවා මේ පිළිකුල් අරමුණේ හොඳින් පිහිටාගෙන ඉන්න නිසා ඒ වගේම අරති රති සහය කියන්නේ එපාකම් දුරු වෙනවා. සීල රකින්න බණ භාවනා කරන්න පිළිවෙත් පුරන්න එපාකම තියෙනවනේ ඒකට අරතිය. ඒක නැති වෙනවා. ඒ වගේම රති නොඑක් නොඑක් දෙයට ආසාවල් නැති වෙනවා. ඒ වගේම බය බෙහෙරව නැති කෙනෙක් වෙනවා. බය වෙන්නේ කිසි දෙයකට බය වෙන්නේ ඒ වගේම භයානක අරමුණ ගැන හිතන්නේත් නැහැ බිය වෙන්නේ නැහැ. නිර්භයතාවක් සිටී ඇති වෙනවා. සංකෝෂයේ බහුල කෙනෙක් වෙනවා. එවන් ඉවසන සුළු කෙනෙක් වෙනවා. සීතල උණුසුම බඩගින්න නැති පාසාව වශයෙන් විස කුරුසර්පාදීන්ගේ පීඩා අනුන්ගේ නින්දා පහත චෝදනා පරෝපවාද ගර්ජන තර්ජන කායික වශයෙන් වෙන নানা ආකාර දුක් වේදනා මාරණාන්තික වේදනා පවා විසා ගැනීමේ ශක්තිය ලැබෙනවා. ඉතින් මේ වාගේ සමාත මෙලවම මේ පුදුමාකාර සැනසෙල්ලක් ඇති වෙනවා. බය වෙන අරමුණේ බය වෙන්නේ නැහැ. ශෝක වෙන අරමුණේ ශෝක වෙන්නේ නැහැ. තරහා යන අරමුණේ තරහා යන්නේ නැහැ. බොහෝ දෙනා සුභ වශයෙන් ගන්න අරමුණ අසුභ වශයෙන් තේ නිසා කාගයක් ඇති වෙන්නේ, මුලාවක් ඇති වෙන්නේ. අද කාලේ වාගේ බෞද්ධ ශිෂ්ටාචාරවලට කිසි බාධාවක් වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයන් බොහොම ගොඩනගා ගන්න මේක මහේසාක් උපකාරයක් වෙනවා. අභ්‍යන්තර තත්ත්වයෙන් හොඳින් තේරෙනවා නම් මම කියන්නේ නෑ, වැරදි හැසිරීම් වල හැසිරෙන්නේ නෑ. තමන්ගේ ජීවිතය ධර්මමය ජීවිතයක්, පුණ්‍යමය ජීවිතයක්, පාරමී ජීවිතයක් එවාගෙම ඥානවන්ත ජීවිතයක්, පුණ්‍යවන්ත ජීවිතයක්, හේජවන්ත ජීවිතයක්, අකම්පිත ජීවිතයක්, සැනසීමත් ජීවිතයක් බවට සමුනා ගන්නට මේ භාවනා ක්‍රම මහෝපකාරී වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම බෞද්ධයන් වශයෙන් මේ භාවනා ක්‍රම අත්හදා බැලිය යුතුයි. අත්හදා බලන දෙයක් නෑ මේ අත්හදා බලාප භාවනා ක්‍රම අපිට තියෙන අනුගමනය කිරීමයි. අනුගමනය කරමින් ප්‍රතිඵල සමා සාක්ෂාත් කරගන්නට ඕනේ. නිසා මුල් පීවරේ ප්‍රථම ආනිසංස දකින්න පුළුවන්. නිසා උසස් සීලවන්තයෙක් වෙන්න, උසස් ගුණවන්තයෙක් වෙන්න, උසස් ඥානවන්තයෙක් වෙන්න, දෙලොවම ජයගන්න, එවාගෙම ආලෝකයෙන් ආලෝකයට යන්න, ජෝති ජෝතිපරාණ වෙන්න, එවැනි භාවනා ක්‍රම ප්‍රත්‍ය අවශ්‍ය වෙනවා. නිසා තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ ලෝකී ලෝතුරා සූපනිස පවත්නා වූ මේ භාවනා ක්‍රම අපි හදාරන්ට අදිස්ථාන කරගනිමු. අද මේ දවසේ විශේෂයෙන්ම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අධිහත් දෙපත් වූ දවස ප්‍රඥාවෙන් අගතන්පත් උත්තමයන් වහන්සේ රහත් වූ දවස අග්‍රස්නාගත ථානාන්ත ලැබුණු දවස ආසාවක සමාගම ඇති වූ දවස මේ දවසේදී අපි උසස් සීලාදී ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපatti යෙදෙමින් දස්තර ගන්න මේ කුසලයේ අපට තුන්ලොවට පිහිට වෙන ලෝකහලෝ සාන්තිනායකයන් වහන්සේට බුද්ධෝක බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝරත් පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ ගුරු පූජාවක්ද වේවා එවාගෙම අප සෑම දිනකටම කුසල බලයෙන් මෙලව නිරෝගී සුවය චිරජීවනයේ හා සද්ධා සීල සත්‍ය ඥාන ආදී ගුණ සම්භාර ධර්ම සාම්ප්‍රදායික වශයෙන් ස්වර්ග සංඛ්‍යාත සම්පත්තිය පරමාර්ථ වශයෙන් ප්‍රතු බෝධීන් අග්‍රාමා මහ නිවන් සුව පිණිසක් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වේලා සීලයක පිළිසා ධර්ම ශ්‍රවණී පිළිවෙලින් ලැබුණු ධර්මානිසංසය සම්දෙනාට දෙලොව ජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා. ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච භුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු තුම්හි සදාති අද නවම් පොහෝදා ධර්මානුශාසනාව පැවැත්වූ දේශිකානන් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාදනා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ